ශාමලි මහත්මිය දරුවන් සරණයි හාමුදුරනේ දරුවන් සරණයි මම දැන් කියන්න ගත්තේ දැන් අපිට කෙනෙක් ඕන ඇඳුම් ඕන මේ ආහාර ඕන රසට ඕන කියලා අපිට හිතෙනවනේ නමුත් අපිට නැති වෙනවා ඒවා නැති නිසා අපි ඒවා අතහැරලා ඉන්නව නමුත් ආයි ලැබුණොත් ඒව පරිහරණය කරන මට්ටමේ තමයි සිත තියෙන්නේ ඒක නෙවෙයි නේද වෙන්න ඕන අවබෝධයෙන් මේක ආදීනවේ දැකලා අතහැර ගැනීම නේද වෙන්න ඕන. ඔව් දැන් සමාජයේ වැඩි දෙනෙක් නැතිකම නිසා, බැරිකම නිසා, අකමැති නිසා දේවල් අතහරින්න පෙළඹෙනවා. එතකොට අකමැති නිසා දේවල් අතහරිනවා කියන එක සත්තු සිව්පාවොත් කරනවා. Taman කැමති නැත්නම් ඒක අතහැරලා දාන. ඒක සුවිශේෂ ගුණයක් නෙමෙයි. ඒක Tamanගේ පහසුව සඳහා කරගන්නා දෙයක්. නැතිකම නිසා, බැරිකම නිසා දේවල් වලට හිත හදා ගන්නවා කියන එක අර මුලින් කියපු தත්ත්වයේ තරම්ම දුර්වල தත්ත්වයක් නෙමෙයි ඒක අවස්ථාවෝචිත தත්ත්වයක් ඒ කියන්නේ අපිට නෑ අපිට බෑ දැන් අපේ අර මේ US මහත්මයා ඉස්සල්ලා කිව්වේ අපි පුංචි කාලේ අපිට ලොකුවට දේවල් තිබුණේ අපේ පවුලෙත් අපි නව දෙනේ ඉතින් බොහොම යන්තමින් තමයි අපි යපුනේ ඉතින් අපිට ඉස්කෝලේට අඳින්න තිබුණේ කමිස දෙකයි කලිසම් දෙකයි සපත්තු ඒව මොකුත් නැහැ සපත්තු තියා සෙරෙප්පුවක් නැහැ. එතකොට අපි මේ අර ගෙදර ආවන් පස්සේ මඤ්ඤොක හරි කොස් හරි බත් හරි ඒ තියෙන පොඩ්ඩ විතරයි. ආය අමතර කෑම කියලා මොකක්වත් නැහැ. එතකොට ෆ්‍රිජ් එකක් කියලා ඒ මොකුත් නැහැ. නිතර කන්න චොකලට්ද පැණි රසද එහෙම කියලා මොකුත් නැහැ. අපිට එහෙම ගෙදර කනවා නම් කියලා කන්න තිබුණේ සීනි බෝතලේ අරලා සීනි ටිකක් හරි පොල් බෑවෙන් පොල් කෑල්ලක් ගලවලා හරි විතරයි අපිට කන්න තිබුණේ අමතර කෑමක් කියලා. එතකොට දැන් අපි ඉස්කෝලේ ඇරලා මග ඉඳලම කමිසේ මේ බොත්තම් ටික ගලවගෙන එන්නේ අර කෑම පිඟාන ගන්න. එතකොට දැන් අද දරුවන්ට පස්සෙන් පන්න පන්න කවන්න වෙලා තියෙන්නේ. ඇයි ඒගොල්ලන්ට අතන මෙතන බැලුවම හැමතැනම කෑම. එතකොට දැන් ඒ සංසන්දනය කරලා බැලුවොත් අපට පේනවා එදා අපට හරියට කෑම ගැන අපට ඕනකමක් තෘෂ්ණාවක් තිබුණා දැන් දරුවන්ට කෑම ගැන තෘෂ්ණාව නැද්ද ඒ වෙලා තියෙන්නේ අර අර පසුබිමත් එක්ක අවස්ථාවෝචිතව ගොඩනැගිච්ච වාතාවරණයන් ඒ තියෙන්නේ එතකොට නැතිකම නිසා ඒ නැති දේත් එක්කලා මනස සැකසෙනවා සමහර කෙනා නැතිකම නිසා තෘෂ්ණාව වැඩි කරගන්නවා සමහරු නැතිකම නිසා කමක් නැහැ කියලා හිත හදාගන්නවා සමහරු තියනකොට ඒ තියන දේ නිසා ඒකෙන් තෘෂ්ණාව වැඩි කරගන්නවා. සමහර කෙනෙකුට තියන දේ නිසා ඒ තියන එකෙන් මේක අතෘප්ති ඒ කියන්නේ ප්‍රිය නැති වෙනවා. ඔය එක් එක් தත්ත්වයන් උද්ගත වෙන්නට පුළුවන් අවස්ථාව උචිතව. හැබැයි අවබෝධය කියලා කියන එක ඊට ගොඩාක් එහා ගිය தත්ත්වයක්. අවබෝධය කියන தත්ත්වයෙන් අපි දේවල් අත්හරින්නට පුරුදු වෙනකොට ඒ අත්හරින්නේ ද්‍රව්‍ය හෝ පුද්ගලයෝ නෙමේ ඒ ක්ලේශයයි අතහරින්නේ. එතකොට ක්ලේශය අතහරිනකොට තියනවා නම් පරිහරණය කරන්නත් පුළුවන් නැතිනම් නිකන් ඉන්නත් පුළුවන්. හැබැයි නැහැ කියලා දුක් වෙන්නෙත් නැහැ, තිබුණයි කියලා ඇලෙන්නෙත් නැහැ. අන්න ඒක තමයි ආර්ය වංශ ප්‍රතිපදාව. එතකොට අලද්දාච පින්ඩපාතං නපරිතස්සති නොලබුණයි කියලා තැති ගන්නෙ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. ලද්දාච පිණ්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිමජ්ජ. ලැබුණත් ඒ ලැබිච්ච දේ ඇලිලා බැඳිලා මුසපත් වෙලා නෙමෙයි. එහෙම නොවි නිස්සරණ ප්‍රඥාවෙන් තමයි පරිහරණය කරන්නේ. ඉතින් ඔය දෙක සමබර කරගන්න පුළුවන් වෙන්නේ පැහැදිලි දැක්මක් තිබුණොත් විතරයි. එහෙම නැතිනම් නිකන් අපි අර අවස්ථාවට හැඩ ගැසීමක් විතරයි සිද්ධ වෙන්නේ. හොඳයි. නාන්ස දිරුවන් සරණයි.